මාළුන්ගේ පුත්‍ර ස්වාමීන්සේ බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා දේශිතු බන්ති භගවා සංකිට්ඨේන ධම්මං අනේ ස්වාමීන් මට කෙටියෙන් බණක් කියන්න තං සුත්වා අපමත්තෝ ූපකට්ටෝ පහිතත්තෝ විහෙරියා මම මේ බණ අහලා ගිහලා කැලියට ගිහලා මම කමටහන මේක කරගෙන මම ජීවත් වෙනවා මම ඊට පස්සේ මිනිස්සු ආශ්‍රය කරන මට ස්වාමීන් කමටහන දෙන්න කෙටියෙන් මේ බුදුරජාණන් වහන්සේ පොඩ්ඩක් ඩොක්කක්යි බුදුන් කියනවා උඹ වගේ නාකියොත් ඇවිල්ලා මෙහෙම තනි තනිව කමටහන් ඉල්ලනවනම් ඉලන්දාරියැත්තු කොච්චරක්මයි විටිපස්සෙන් ගියද කියලා අහන. දැන් මෙච්චර දීලා තියනවා කියලා තියනවා. දැන් උඹ එනවා උඹට විශේෂයෙන් එකක් ඉල්ලන්න. ඉවරයක් කරන්න බලුව නැහැ මේක. කියලා පොඩ්ඩක් එක කණක් මිරිකලා අනික් කණට කියනවා. එතකොට අර ස්වාමීන් වහන්සේ කියනවා අනේ ඉතින් ස්වාමීන් වහන්සේ ඉතින් නැහින දෙහින කාලේ දැන් වැඩි කාලයක් නැහැ. මට පැත්තකට ලෑන්න කමටහන් ඊට පස්සේ කියනවා එහෙනම් මම ප්‍රශ්නාවලියක් අහනවා. උත්තර දීපන්. අත්තිතේ චක්කු විඤ්ඤය රූපා අදිත්තං අදිත්ත පුබ්බන් නච්ච හෝතු පස්සේ යන්ති. ඔබ මාළුන්ගේ පුත හිටපන්. දැන් මාළි පුත ස්වාමීන් වහන්සේට මේ කියන්නේ. කවුද සරුවඥාන? ඇහෙන් දැකිය යුතු රූපයක් තියෙනවා කවදාවත් දැකලා නැහැ. දැන් දකින්නෙත් නැහැ. මට මත්තර දකින්න වෙන්නෙත් නැහැ. කවදාවත් දැක නැති දැන් දකින්නෙත් නැත්නම් බලන්නෙත් නැති මත්තර බලන්න වෙන්නෙත් නැති රූපෙකින් ඡන්දයක්, ප්‍රේමයක්, රාගයක් මතුවේද කියලා අහන. මේ දැන් මේ බුදුරජාණන් වහන්සේ අර මේ ස්වාමීන් වහන්සේට දෙන්නේ කන පැලෙන උත්තරයක්. රූපයක් තියෙනවා චක්කු විඤ්ඤාය රූපයක්. ඔබ කවදා දැකලත් නැහැ. දැන් දකිමුත් නැහැ. මට බලන්න වෙන්නෙත් නැහැ. බලන්නෙත් නැහැ. අන්න එහෙම රූපයක් පිළිබඳව ඡන්දයක්, ප්‍රේමයක්, රාගයක් හටගන්න. නොහේතම්බන්තේ. ඉතින් ඒක භාවනා කළා නෙමෙයි උත්තර දෙන්නේ. යමම් මම දැකලා නැත්නම් දකින්න නැත්නම් බලන්නෙත් නැත්නම් මත්තර බලන්න වෙන්නෙත් නැත්නම් ඒකෙන් කවදාකවත් රාගයක් ප්‍රේමයක් හටගන්නේ නැහැ. ඊට පස්සේ යනවා සෝත විඤ්ඤය සද්දා. කණින් ඇසිය යුතු සද්දයක් තියෙන කවදාවත් අහලා නැහැ. දැන් අහන්නෙත් නැහැ. දැන් ඇහෙන්නෙත් නැහැ. මත්තර ඇහෙන්න වෙන්නෙත් නැහැ. අන්න එහෙම සද්දයකින් ඔබට මනාපමනාප රුචි අරුචිකං ප්‍රේමයක් ඡන්දයක් රාගයක් හටගනින්ද නැහැ දැන් බුදුරජාණන් වහන්සේ මේ මාළුගේ පුත්තු ස්වාමීන් වහන්සේ ගෙනියනවා රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම ඉතින් මේකෙන් හදන වාතාවරණය මහසිසාරද ස්වාමීන් වහන්සේ මේක පිළිබඳ උන්වහන්සේ පොතේ සඳහන් කරනවා අපිට දැකපු රූප විතරමයි අපිට වද දෙන්නේ ඡන්දයක් ඇති කරනවා නම් රාගයක් ඇති කරනවා නම් ප්‍රේමයක් ඇති කරන නිසා ප්‍රේමතෝ ජායති සෝකුඹ ප්‍රේම කරපු අතගාපු දේවල් වලටමට කෙලෙස් හටගන්න. එනිසා අඹ බොහෝම ආසාවෙන් තමයි මේවා එකතු කරගත්තේ. එකතු කරගත්ත දේෙන් විතරයි කෙලෙස් හටගන්නේ. එනිසා කෙලෙස් හටගන්නේ නිකන් තියෙන දන්නේ නැති දේවල් වල නෙවෙයි. ඔබ රඩේට ගිහිල්ලා සල්ලි ගෙවලා ගෙනල්ලා මේක මගේ කියාගෙන ඉනතුලේ සංගවාගෙන තියාගෙන ඉන දේ විතරයි හටගන්නේ. ඉතින් ඒක නිසා අපි කොච්චර පශ්චාත්තාප වුණත් අපි කරලද කිසිම දෙයකින් කෙලෙස් උපදින්නේ නැහැ. ගියා. අපි කරන්න තියෙන දේවල් අපි ලොකු සැලසුම් හදාගෙන ඇති. ඒ වගේ බඳ හැම කෙනෙක්ම හීනමාවන. ඒ වයින් කෙලෙස් එන්නේ නැහැ. එනවනම් එන්නේ මේ මොහොත විතරයි. මේ මොහොත බේරගනින් නිවන්. ඉතින් ඒක මූල ධර්මානුකූලව එහෙම නැත්නම් අපි කියනවා මේ ධර්මානුකූලව බැලුවොත් අපිට තියෙන පොඩි වැඩක් මේ මොහොත බේරගන්න. මේ දැන් පේන ටිකෙන් කෙලෙස් නැති වෙන්න හදාගන්න. මේ මෙතන නැතුව වෙන තැන් වල තියෙනකින් කවදාකවත් කෙලෙසක් හටගන්නේ අපි යුව පිළිබඳ නිවන් දැකලා ඉවරයි දැන්. දැන් අපි දන්නවා මේ මේ ඇවිදිනකොට සක්මන් කරනකොට පොළවේ පය වදින එක මුළු චක්‍රයෙන් 100ට එකක් විතර ඇති. දැනෙන දේ අත්දකින්න දේ. අත් ඔතන තමයි ප්‍රශ්නේ තියෙන්නේ. ඒ වෙනකොට අපි සක්මන් කරනකොට ගොඩාක් තැන් තේරෙන්නේ අපිට. බිම තිනව වැටුනොත් ඔසවන යවන තේරෙන්නේ ඒක අදාළ නැහැ. ඔබට යමක් පොඩ්ඩක් තේරෙනවා නම් එතන තමයි කෙලෙස් හටගන්න තැන. ඒක පිළිබඳව පරිඤ්ඤයං හාත්පසීම දැනගන්න කියනවා. මේකට හාත්පසීම දැනගන්නේ සාක්වේ දාගන්න කටේ දාගන්න සූපු කරන්න නෙවෙයි. ඒකේ ඇති හැටිය දකින්න. ඉතින් වර්තමානයේ යමක් අපේ ඉඳුරන්ට ගෝචර වෙනවනම් ඒ ගෝචර වෙන ඒ දේ අන්‍ය විಹಿತ නොවි. එහෙම නැත්නම් විචිකිච්ඡාවට ලක් කරනතුව ඒක දිහාම දැනගෙන මෙන්න මේකයි මට දැන් පේන්නේ. මේකයි මට දැන් ඇහෙන්නේ. මේකයි මට දැන් ගන්ධ රස පහස දැනෙන්නේ කියලා ඒක හරියට කැඳේ ගල බීර වගේ සුද්ධ කළා කියන්න පුළුවන් නම් ඒකෙන් උපදින කෙලෙස් උනත් ප්‍රමාණ කිරීමක් වශී කිරීමක් අතයට ගැනීමක් පාලනය කිරීමක් සිද්ධ වෙනවා. ඒ නිසා සරුවඥාන්සේ සඳහන් කරනවා ඊතතේ මානුකිබුත් දිත්‍ය සුතමත විඤ්ඤාතේසු ධම්මේසු දිත්තේ දිත්තමත්තම් භවිෂ්‍යති වෙලාවේ දැකපු එක දැන් නෑ ඔබ ඔළුවේ තියාන කහ පහපා කල්පනා කර කර හිටියට ඒක ගිහිල්ලා ඉවරයි. ඉවරෙච්ච දෙයක් තමයි මේ වමාරා ගෑමක් සිද්ධ වෙන්නේ. ඉතින් එතකොට මේ කතා කරන්නේ භාවනාවට වැඩිය සූදානම් මනස සම්මාදිට්ඨිය ලෑස්ති මනස කමඨාන සුද්ධ වෙලා තියෙන එක. එක එක නැවිලා අපි හොල්මන් කරන්න හදනවා තමයි. නමුත් හොල්මන් කරාට අපි මූලික தત્ත්වේ මම මැරෙලා නැහැ කියන එක වළක්වන්න බෑ. දිත්තේ දිත්ත මත්තම් භවිසති සුතේ සුත මත්තම් භවිසති මුතේ මුත මත්තම් භවිසති විඤ්ඤාතේ විඤ්ඤාත මත්තම් භවිසති. ඊට පස්සේ ඉතාමත්ම ගැඹුරට බාහ්‍ය සූත්‍රයේ තියෙන ඒ ගැඹුරට ਸਰවඥාන්සේ ගෙන්න එතන හරි ලස්සනයි. ඒ මාළුක්‍ය පුත්‍ර සාංශි බුදුහාමුදුර දාන දාන දඟපන්දුව සික්සර් ගහන. දාන දාන බෝලෙට ගහන. ඒ කියන්නේ අපි එච්චර සූදානමක් නැහැ බුදුහාමුදුර කෙනෙක් දැක්කොත් ඒ බුදුහාමුදුර දාන දඟපන්දුවට අපි සෙල්ලම් කරන්න දන්නේ අපි තමයි බුදුහාමුදුර මෙහෙම කරලා rahat කරයි කියලා. අත දිග ඇල්ලම අයිති බුදුහාමුදුර ඇවිල්ලා හරි හරි එන්න බබා මම ඔයාව rahat කරන්නම් කියලා කරයි කියලා බලාගෙන. නෑ බුදුහාමුදුර පතුරු ගහනවා. විසුතුරු කරනවා. විස්තර කරලා පෙන්නනවා ඒ මාළුන්ගේ පුත්‍ර සාංශිකේ තියෙන විචක්ෂණ ඥාන ඉස්මතු කරලා ගන්නවා. මෙන්න මේ දිත්තේ දිත්තමත්නම් භවිෂති කියනට උඹමුණරි ආරූඪ කරොත් මේක සුභයක් අසුභයක් හොඳක් නරකක් කියලා අන්න ඔබ මේ අහ කියන අය රැද්දස්සේ දාගත්තා වුණා වෙනවා. ඇවිල්ලා නොපෙනී යන රූපෙට උඹ ආරූඪ කරන මේ පෙන්නේ මගේ නැති වෙච්ච අම්මා. එහෙම නැත්නම් හතුරෙක් සුබ නිමිත්තක් අසුබ නිමිත්තක් කියලා ඒ දැකලා නිවිලා යන දෙයට අපි ආරූඪ කරනවා නিত্য සුඛ සුබ මෙන්න මේ ආරූඪ කිරීම සංසාරේ ආපු පුරුද්දක්. දකින්න කිසිම දෙයක් අපිට අපි ඒක වහයලා ගන්න නැතුව ඒකට වමාරන්න නැතුව ඒකට ආරූඪ කරන්න නැතුව ඉන්න බෑ. ඒක අපි ළඟ තියෙන ගතියක් අපි කියන්නේ ඉහෙඳ තියෙනවා කිය. අපි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ සිවුර නිස්සත්තෝ නෙජ්ජියෝ ශුඤ්ඤෝ ඉමං පූති කායම් පත්තෝ අතිවිය ජිගුච්ඡනීයානි ජායති ඇඟේ ගෑවිච්ච ගමන් මේ සිවුර පිලී බවටපත් වෙනවා ඒ නිසා ගෑවීම කියන්නේ ඉඳුල් වීමක් අපි ඒක කෙලෙසුවා බත් ටිකක් අරගෙන ඛණ්ඩ ඉසල ඕන කෙනෙකුට රාජරාජා මන්ත්‍රී වරුට කියන්න පුළුවන් අනේ මේ බත් ටික කපක් කියලා. දැන් මම ඇනුවොත් ආයි කියන්න බෑ. හැපුවොත් ආයි කියන්න බෑ. අනේ මේ මයි කටේ බට්ටියක් තියෙනවා කාපන් කියලා. අපි ගර්ල් ළඟ හිටියා විමලක්කා කියලා එක්කනේ උදේ පාන්දර නැගිටලා ඉඳියප්පන් හදන. ඒක තමයි හම්බ කරන්නේ. ඉතින් අර පොඩි එකා උදේ පාන්දර ඇවිල්ලා නිදා කටවද මොන හොදන්නෙත් නැහැ ඇවිල්ලා බඩගිනි කිව්වාම අර ඉන්දියාප දෙකක් දාලා කිරියෝ ටිකක් දාපුවම ටිකක් කරලා කනකොට ගහනවල පොළවේ ඉන්දියාප එක මේකේ කෙස් ගහක් තියෙනවා අයියේ. විමලක්කත් උදේ පාන්දර නැගිටපම යෝසි පීර්ලා නෙවෙයි වැඩේ පටන් ගන්නනේ. ඉතින් මොකද්ද පුතා අම්මගේ කෙස් ගහක් නේ. ඔකට ඔච්චර අප්‍රිය කරන්න ඕනේ චාම අර උිතු ටික අහුලගෙන කනවලු. ඒකල අපේ අම්මට අයිල කියනවා අම්මා යාලේ අම්මා මට නම් කන්න බැරිලු මම අර පුතාට කියව නිසා පුතා කනවලු. මේ කෙස් ගහෙන් කළ ඉන්දියාපට ටික මට නම් බැරිලු. නිසා අපේ ඇඟෙන් අපේ හිතෙන් අපේ ඇහෙන් අපේ නාසයෙන් මොන දේ දිහා බැලුවත් ඊශ්වරයාගේ ඇහෙන් බැලුවා වගේ ඒක කෙලෙසෙනවා. අන්නේ කෙලෙසීමට බුදුරජාණන්සේ කියනවා උඹ ඒකට මොකද්ද ආරූඪ කරනවා. මේ දැක්කේ සුබ දෙයක්, අසුබ දෙයක්, මනාප දෙයක්, කමනාප දෙයක්, රුචි දෙයක්, අරුචි දෙයක් කියලා මෙන්න මේ දකින දකින දෙයට මේ රුචි අරුචිකම ආරූඪ කිරීම, දකින දකින දේ මනාපමනාප දෙයට ආරූඪ කිරීමෙන් තමයි කෙලස් කතාව පටන් අපිට මතක නැති වෙලා යන හීනේ කිසිම දෙයක් අපි ආරූඪ කරන්නේ ඒක ගියා ගියාමයි. නමුත් හීන හතරක් පහක් අල්ලගෙන හීන පලාපල බල බල ඔබ බහුරු ගගා මේකට ආරූඪ කරනවා ඊන පලාපල කාර්යකුත් අල්ලාගෙන අන්නේ විදියට මේ ඒ චක්කු විඤ්ඤය රූප සෝත විඤ්ඤය ශබ්ද වගේ දේවල් ලක්ෂයක් අපේ මේ ඉදurang හරහා යනවා. මේ ආයතන හරහා උදේ ඉඳලා හැන්ද වෙනකන් යනවා. නමුත් අපි මේ පොඩි කොටසක් අල්ලනවා. ඒ අල්ලන්නේ අපේම වරණ අවශෝෂණයකින් අපේම ඒකට ආරූඪ කර දෙයක් ඒකල කෙලස් කතාව යන්නේ අපි ආරූඪ කරපු දේ මත මිස ඒ දේ ඒ වෙනකොටත් ගිහිල්ලා ඉවරයි. ස්වභාවික දේ ගිහිල්ලා ඉවරයි. අපි ඒකට දාපු ආරූඪය තමයි අපිත් එක්ක ගත කරන්නේ. ඉතින් ඒක නිසා අපි ප්‍රේම කරපු දෙයකින් විතරයි අපිට කෙලස් උපදින්නේ පෙමතෝ ජායතෝ සෝකෝ. උදින්දලා හැන්ද වෙනකම් මේ ආයතන හරහා කෙල කෝටි ගාන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ධර්මතා යනවා. මේකෙන් සීමිත කොටසක් අපි අහුලනවා අපේ තියෙන උරුලෑ ගතිය නිසා, කෙලස් ගතිය නිසා. ඊට පස්සේ ඒ ටික විතරයි දුක දෙන්නේ ඡන්දංවා, ප්‍රේමංවා, රාගංවා.